හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපේ පසුගිය සති 6ක් මුළුල්ලේම සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සබ්බාසව සූත්‍රයේ පාදක කොටගෙන කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව යටතේ ධර්මදේශනා සහ සාකච්ඡා පෙළ කරගෙන ආවේ අද 7 වෙනි සතිය අද දවසේ අපට කතා කරන්න තියෙන්නේ ඒ කෙල සබ්බාසව සූත්‍රයේ ආශ්‍රව ප්‍රහාණය කිරීම සඳහා දක්වන ක්‍රම 7න් 6 වෙනි කාරණය. අපි දැන් කරුණු පහක් පසුගිය සතිවල සාකච්ඡා කරලා නිම කළා. අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා සෝවාන් මාර්ග සංඛ්‍යාත දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳව ඒ වගේම අත්ති ආසවා සංවරා පහතබ්බා සති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම ඊළඟට අත්ති ආසවා පටිසේවනා පහතබ්බා ඥාන සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම ඊළඟට පසුගිය සතියේ අපි කරුණු දෙකක් එකටගෙන සාකච්ඡා කළා අත්ති ආසවා අධිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම සහ දුරු කිරීමෙන් බැහැර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳව. එතකොට අද දවසේ අපි කතා කරන්නේ එහි 6 වෙනි කාරණය අත්ති ආසවා විනෝදනා පහතබ්බා. විනෝදනය කරනවා කියලා කියන්නේ මනසේ හටගත් ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම මනසින් දුරු කිරීමයි. නුවණින් මෙනෙහි කරලා මනසින් දුරු කරන දුරු කිරීම තමයි විනෝදනා කියලා හඳුන්වන්නේ. දැන් අපි පසුගිය සතියේ කතා කරා පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජනය කරනවා කියලා කියන්නේ දුරු කරනවා. එතකොට බැහැර කරනවා. විනෝදනය කරනවා කියලා කියන්නේත් එතකොට දුරු කිරීමමයි. මේ දෙකේ වෙනස මොකද්ද? අර පරිවර්ජණය කරනවා කියලා කියන්නේ භෞතික වශයෙන් දේවල් බැහැර කිරීම. අපට ඉන්ද්‍රයන්ට හමු වෙන යම් යම් අරමුණු පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මණයන් ඒ පසින්දුරන්ට හමු වීමෙන් බැහැර වෙනවා කියන අර්ථය තමයි පරිවර්ජනා කියලා කියන්නේ. ඒක පරිවර්ජණය කරනවා එතනින් ඉවත් වෙනවා දුරු කරනවා බැහැර කරනවා කියන අර්ථය. එතකොට විනෝදේති කියලා කියන්නේ මානසික වශයෙන් ඇතිවෙනා වූ ඒ ක්ලේශ ධර්ම පාප ධර්ම මනසින් දුරු කිරීම. මනසින් ඉවත් කිරීම. නැවත නූපදින තත්වයටපත් කිරීම කියන අර්ථය තමයි මෙතන විනෝදේති කියන වචනයෙන් අදහස් කෙරෙන්නේ. එහෙමනම් මේ 6 වෙනි කාරණයෙන් දක්වන්නේ වීර සංඛ්‍යාත ක්ලේශ දුරු කිරීම පිළිබඳවයි. අපි සබ්බාසව සූත්‍රය පිළිබඳව සාකච්ඡා පෙළ ආරම්භ කරන මුල් අවස්ථාවෙම කතා බහ කළා මෙහි සංවර සංවරය පිළිබඳව කරුණු හතක් දැක්වෙනවා. එතකොට ඒ කරුණු හතෙන් කරුණු පහක්ම විශේෂයෙන්ම සංවර කියන අර්ථයෙන්ම දක්වලා තියෙනවා. සති සංවරය, ඥාන සංවරය, ශාන්ති සංවරය, සීල සංවරය සහ වීර්ය සංවරය. පළමු කාරණය දස්සනා පහතබ්බා අවසාන කාරණය භාවනා පහතබ්බා. එතකොට මේ දෙක තමයි මේ සංවර කියන වචනයෙන් පරිබාහිරව දක්වලා තියෙන්නේ. අනිත් මැද කරුණු පහම සංවර කියන වචනයේ යටතේම තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඒ සංවර පහක් එන් කියවෙනවා ඒ සංවර පහෙන් අවසාන කාරණය තමයි අද දවසේ අපි මේ කතා කරන්නේ වීර්ය සංඛ්‍යාත සංවරය. එතකොට ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ භාවනා පහතබ්බා. භාවනාවෙන් කොහොමද ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්න කියන කාරණය. එතකොට වීර්ය සංවරය කියලා කුමක්ද මෙහි අදහස් කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඒ කාරණය පැහැදිලි කරනවා. මහණෙනි දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය කවරහොද මහණෙනි මේ ශාසනයෙහි මහණෙනි විනෝදණයෙන් හෙවත් දෝෂ සැලකීම් සහිත වීරියෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය කවරහොද මහණෙනි මේ ලෝකයේහි මහනතෙමේ නුවණින් සලකා උපන් කාම විතර්කය සිත නොතබා ගනි දුරු කරයි බැහැර කරයි විනාශ කරයි නැවත නොයිපදීමට පමුණුවයි උපන්නා වූ ව්‍යාපාද විතරකය සිත තබා නොගනි දුරු කරයි බැහැර කරයි විනාශ කරයි නැවත නොයිපදීමට පමුණුවයි උපන්නා වූ විහිංසා විතරකය ඒ විදිහට දුරු කරනවා බැහැර කරනවා නැවත නූපදින තත්වයට පමුණවනවා උපනුපන් ලාමක අකුසල ධර්මයන් සිතේ නොයිපදීමට පමුණුවයි බැහැර කරයි දුරු කරයි මේ විදිහට යම් කෙනෙක් ඒ මනසේ පහළ වෙන ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම දුරු නොකරනවද ඒතනත්තාට අර දාහ සහිත ආශ්‍රවය උපදිනවා. ඒ ක්ලේශ ධර්මයන් දුරු කරන්නා වූ තනත්තාට ඒ දාහ සහිත ආශ්‍රව ධර්මයන්ගෙන් පීඩා ඇති වෙන්නේ නැහැ. ඒ තනත්තා ආශ්‍රවයන් ප්‍රහාණය කිරීමෙන් මානසික සුවය අත්විඳිනවායි කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. එමනම් අපිට මෙහිදී විශේෂයෙන් වටහාගත යුත්තේ වීර්ය පරිහරණය කරමින් අපි කොහොමද ක්ලේශ ධර්මයන් මනසින් බැහැර කරන්නේ. එතකොට අපි පසුගිය සතියේ කතා කළේ බාහිර වශයෙන් භෞතික වශයෙන් පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්මණයන්ගෙන් අපේ නුසුදුසු අරමුණු වලින් බැහැර වෙන ආකාරය අද මේ කතා කරන්නේ මනසින් යම් අකුසල විතර්කයක් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක හෝ යම් යම් අකුසල විතර්කයක් මතුවෙනවද ඒ මතුවෙන මතුවෙන සෑම අකුසල ධර්මයක්ම පාප ධර්මයක්ම මනසින් ඉවසන්නේ නැතිව දරාගෙන ඉන්නේ නැතිව එය මනසේ රැඳෙන්නට පවතින්නට ඉඩ දෙන්නේ නැතිව අපි කොහොමද ඒ අකුසල ධර්මය, පාප ධර්මය, ක්ලේශ ධර්මය දුරු කරන්නේ වීරය පරිහරණය කරන්නේ. එතකොට දැන් අපි මීට ඉහතදිත් කතා කරලා තියෙනවා වීරය කියන චෛතසිකය සියලුම කුසල් අකුසල් සියලුම සිත්වල යෙදෙන චෛතසික ධර්මයක්. කුසල් සිතෙත් යෙදෙනවා, අකුසල් සිතෙත් යෙදෙනවා. ඒ නිසා ඒවා හඳුන්වනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකය කියලා කොටසක් තියෙනවා. ඒවා කුසල් අකුසල් විපාක ක්‍රියා හැම සිතකම යෙදෙනවා. ඒවා තමයි සබ්බචිත්ත සාධාරණ කියන්නේ. දැන් මේ වීර්ය දැක්වෙන්නේ ප්‍රකීර්ණක චෛතසිකයක් හැටියට. ප්‍රකීර්ණක කියලා කියන්නේ අර සියලුම සිත්වල යෙදෙන්නේ නැහැ. නමුත් කුසල් අකුසල් කියන දෙවර්ගයේම සිත්වල යෙදෙන්නට පුළුවන්. විටක කුසලයේ දෙන්නටත් පුළුවන් විටක අකුසලයේ යෙදෙන්නටත් පුළුවන්. එතකොට වීර්ය අකුසල් සිතේ යෙදෙනකොට අකුසලයට සහාය වෙනවා. වීර්ය කුසලයේ යෙදෙනකොට කුසලයට සහාය වෙනවා. එතකොට මේ වීර්‍ය දෙකෙන් අපි පැහැදිලිව හඳුනා ගන්නට ඕන කුසල වීර්‍ය කොමක්ද කියන එක. එතකොට කුසල වීර්‍යයේ ස්වභාවය දක්වන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය පාදක කොටගෙන උපදින්නා වූ වීර්‍යය. දැන් අපේ චිත්තසංතානෙහි ලෝභය, ద్వේෂය, මෝහය පාදක කොටගෙන බොහෝ කොට වීරය උපදිනවා. ඒ වීරය අකුසල මූලිකයි. එතකොට අකුසල මූලික වීරෙන් අපට කෙලස් වැඩෙනවා විනා කෙලස් දුරු කරන්නට පහසු නැහැ. එහෙමනම් අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන අපේ මනසේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ජනිත වෙන්නා වූ වීරය කොහොමද අපි හඳුනාගන්නේ කියලා මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වීරය දෙවිධයකින් ක්‍රියාත්මක වෙනවා කායික වීරය සහ මානසික වීරය වශයෙන්. එතකොට මේ කායික වීරයත් අපිට මෙතනදී වැදගත් වෙනවා මානසික වීරයත් වැදගත් වෙනවා. මේ දෙආකාරම වීරය කුසල මූලිකව ජනිත වෙන්නට ඕනේ. එතකොට කුසල මූලිකව ජනිත වෙනවද අකුසල මූලිකව ජනිත වෙනවද කියලා අපි කොහොමද හොයාගන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ මේ වීර්ය ජනිත උනේ කවර මූලයකින්ද සම්මා දිට්ඨිය පිළිබඳව පැහැදිලි කරනකොට තථාගතයන් වහන්සේ දක්වනවා ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රයේදී දක්වනවා අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලයක් දැනගන්නට ඕන අකුසල මූලයක් දැනගන්න කුසලංච පජානාති කුසල මූලංච පජානාති. ඒ කුසලයක් දැනගන්න ඕන කුසල මූලයක් දැනගන්න. ඇයිද මූලය දැනගන්න ඕන කියලා කියන්නේ සැබවින්ම මේ පහළ වෙන මනෝභාවය කුසලයක්ද අකුසලයක්ද කියලා හඳුනා ගැනීම සඳහා අපට මේ මූලය පරීක්ෂා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ඒ අකුසලයක් නම් දුරු කිරීම සඳහා අපට අකුසල මූලය හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද මේ මූලය වෙනස් කළොත් තමයි අර අකුසලය වෙනස් කරන්න එහෙම නැත්නම් ඵලය වෙනස් කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට කුසලයේ මූලය හඳුනාගත්තොත් තමයි මේ මූලය නැවත නැවත දියුණු කිරීම තුළින් අපිට කුසලය වර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අකුසලය දුරු කරන්නටත් කුසලය වර්ධනය කරන්නටත් අපිට එහි මූලය හඳුනා ගන්නට ඕන. දැන් මේ වීර්ය වගේ චෛතසිකයක් ගත්තන් පස්සේ අපිට ප්‍රධාන වශයෙන් මේක කුසල්ද අකුසල්ද කියලා හඳුනා ගන්නටත් එහි මූලය පිළිබඳව වැටහීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් මීට පෙර දිනකත් අපි සිහිපත් කළා අපිට එක්තරා කාලයක අපි භාවනා කරන්නට කියලා ගල් වෙනක නැවතිලා කටයුතු කළා. ඉතින් ඒ කාලේ කාලසටහනක් සකස් කරගෙන උදේ ඉඳන් රැ වෙනකම්ම එක දිගටම ක්‍රමානුකූල වැඩසටහනක අපි නිරත වෙලා හිටියා. ඉතින් ඒ කාලේ අපිට මුලින්ම හැඟුණා අදහස් කළොත් කල්පනා කළොත් අපට ඕනම දෙයක් කරන්න අවශ්‍ය වීරිය මතු කරගන්න පුළුවන් කියලා ලොකු සතුටක් අපි ගැනම ඇති වුණා. නමුත් කාලයක් ඒ වීරිය පිළිබඳව සොයනකොට කල්පනා කරනකොට සිතනකොට තේරුම් ගන්නකොට තමයි අපිට වැටහෙන්න ගත්තේ වීරිය ඉපදුණු පමණටම ඒ හැම වීරයක්ම කුසල වීරයක් නොවේ කියන බව. ඉතින් ඒක වැටහුණාට පස්සේ ඇත්තටම අපට එක්තරා ප්‍රමාණයකට ලැජ්ජාවක් ඇති වුණා. කුසල වීරය අපේ සිතේ ඇති වෙන්නෙම නැති තරම්ද කියලා. ඒ මොකද අර භාවනා කරනවා කියලා අපේ සිතේ ඇති වෙන්නේ බොහෝ අවස්ථාවල එක්ක ලෝභයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන් ඒ වීරය. ඉතින් ඒවා ඊටාම ප්‍රවේශමෙන් අපි හඳුනා ගන්නට ඕන වෙන් කර ගන්නට ඕන. එහෙම නොවුනොත් අර උපනුපන්න අකුසල ධර්ම පාප ධර්ම අසත් ධර්ම දුරු කරනවා කියන කාරණය අපිට නිවැරදිව सिद्ध කරන්නට බැරි වෙනවා. කුසල වීර්ය මොකක්ද අකුසල වීර්ය මොකක්ද කියලා හරියට තේරුම් ගත්තේ නැත්තම්. එතකොට අකුසල වීර්යයි කියලා අපි හඳුනා ගන්නට නම් ආපසු ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මේ වීර්ය ජනිත උනේ කවර හේතුවක් නිසාද කියලා. දැන් ලෝභය නිසා වීර්ය හටගත්තයි කියලා තේරුම් ගැනීමත් පහසු නෑ. ඒ මොකද දැන් යමක් කරන්නට අපිට තියෙන රුචිකත්වය ලෝභයද එහෙම නැත්නම් කුසල ඡන්දයද? කුසල ඡන්දය කියන්නේ හොඳ දෙයක්. භාවනා කරන්නට තියෙන කැමැත්ත, සිල් රකින්නට තියෙන කැමැත්ත, ගුණධම් වඩන්නට තියෙන කැමැත්ත, නිවන් අවබෝධ කරන්නට තියෙන කැමැත්ත, කෙලෙස් දුරු කරන්නට තියෙන කැමැත්ත මේවා කුසල ඡන්දය කියලායි හඳුන්වන්නේ. හැබැයි මේ කාරණා පිළිබඳව අපට නොදැනුවත්ව ලෝභය මතුවෙන්නටත් පුළුවන්කම තියෙනවා. නිවන් දකින්නට ඕනෑ කියලා ඇතිවිය ඇතිවිය යුත්තේ කුසල ඡන්දයයි. නමුත් නිවන් දකින්නට ඕනෑ කියලා කුසල ඡන්දේ වෙනුවට ලෝභ මූලික සිත් මතුවෙන්නට පුළුවන්. ඒ කොහොමද? ඒක ඒක සිද්ධ වෙන්නේ දැන් නිවන කියන්නේ අවේදිත සුඛයක්. අවේදිත සුඛයක් කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් සුඛ වශයෙන් විඳින්නට පුළුවන් දෙයක් නෙමෙයි නිවනෙහි පවතින්නේ ඒ නිසා එය හඳුන්වනවා අවේදිත සුඛයයි කියලා. නමුත් අපේ මනසට හැම විටම අරමුණු කරන්නට පුළුවන් වෙන්නේ පහසුවෙන් අරමුණු වෙන්නේ අවේදිත සුඛය නෙමේ වේදිත සුඛයයි. එතකොට අපි වේදිත සුඛයක් පිළිබඳව තමයි කල්පනා කරමින් නිවන ගැන සිතනකොටත් අපි දන්නා වේදිත සුඛය පිළිබඳව තමයි අපේ අවධානය යොමු වෙන්නේ. අවේදිත සුඛය පිළිබඳව නෙමෙයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කුෂ්ඨ රෝගියෙකුට ඒ කුෂ්ඨය පවතින තාක්කල් ඒක නලියනවා, කසනවා. එතකොට හොඳට අත දිගහැරලා නියපොතු වලින් ඒ කුෂ්ඨය කසන්න පුළුවන් ඒ වෙලාවට ලොකු සුවයක් දැනෙනවා. හැබැයි ඒ සුවය දැනුණා වුණාට කුෂ්ඨය කසන්න කසන්න ඒක වැඩි වෙනවා, ඔඩු දුවනවා. ඒක වර්ධනය වෙනවා, සුව වීමක් වෙන්නේ නැහැ. නමුත් හැබැයි අර කසන වෙලාවට යම්කිසි සුවයක් ප්‍රීතියක් ඒ තුලින් ඇති අපි හිතමු වෛද්‍යවරයෙක් උපදෙස් දෙනවා ඒ එහෙම නලියන ගතිය දැනුණට කසන ගතිය දැනුණට කසන්න යන්න එපා. ඉවසීමෙන් ඒක දරාගෙන මේ ප්‍රතිකාර ටික කරන්න. එතකොට ප්‍රතිකාර කරන්න අපේ අමාරුවෙන් තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. නමුත් එහෙම කරගෙන යනකොට ටික කලක් යද්දී අර කරන ප්‍රතිකාරය නිසා සම්පූර්ණයෙන්ම අර රෝගය සුව වෙලා ඒ පුද්ගලයාගේ කුෂ්ඨය නැති තත්වයටපත් වෙනවා. දැන් යම්කිසි කෙනෙක් අහනවා අපෙන් දැන් කොහොමද කුෂ්ඨ රෝගය? ආ දැන් සනීපයි. එතකොට දැන් සනීපයි කියන්නේ මොකක්ද? අර කසනකොට දැනෙනවා වගේ සුවයක්ද නැත්නම් රත් කරනකොට දැනෙනවා වගේ සුවයක්ද හීතල කරනකොට දැනෙනවා වගේ සුවයක්ද අත ගන්නකොට උලම් වදිනකොට දැනෙන සුවයක්ද ඒ මොකක්වත් නෙමෙයි දැන් මේ සනීපයි සුවයි කියලා කියන්නේ අර මෙතෙක් තිබුණු වේදනාවෙහි අභාවය ඒ කුෂ්ඨය නිසා යම්කිසි පීඩාවක් යම්කිසි වේදනාවක් වින්දානම් දැන් ඒක නැහැ ඒ දුක්ඛෙහි අභාවය තමයි මෙතන සුඛය කියන්නේ. එහෙම නැත්නම් 아무තෙන් විඳින දෙයක් නෙමෙයි. නමුත් අර කුෂ්ඨ රෝගේ පවතින කාලේ අපි ඒක කසනකොට එතකොට ඇති වෙන්නේ සුවයක්. ඒ සුවය හඳුන්වන්නේ වේදිත සුවයයි කියලා. හැබැයි වේදිත සුවය විඳින්න විඳින්න අර අරුබුදය ඔඩු දුවනවා. ඒක වර්ධනය වෙනවා. අන්න ඒ වගේ තමයි අපි පංචේන්ද්‍රයන්ගෙන් ෂඩේන්ද්‍රයන්ගෙන් දේවල් ආස්වාදනය කරන්න කරන්න සුඛය සෝමනස්සය භුක්ති විඳින්න භුක්ති විඳින්න ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාව වර්ධනය වෙනවා. රුචිකත්වය වැඩෙනවා. එතකොට ඒ තුලින් කාමච්ඡන්දේ වර්ධනය වෙනවා. කාම තණ්හාව වර්ධනය වෙනවා. ඒ නිසාම භව තණ්හාව වර්ධනය වෙනවා. ඊළඟට අත්‍රිච්ඡතා මහිච්ඡතා ආදී වශයෙන් ඒ තෘෂ්ණාව තව තවත් දියුණු වෙනවා. අත්‍රිච්ඡතා කියලා කියන්නේ වඩාත් ගුණාත්මක තත්වයෙන් වඩා ඉහළ මට්ටමේ දේවල් ලැබීමට ඇති කැමැත්ත. මහිච්ඡතා කියලා කියන්නේ ප්‍රමාණාත්මකව වඩා වැඩිපුර දේවල් ලබන්නට තියෙන කැමැත්ත. එතකොට මේ විදිහට අර යමක් විඳින්නට එහි තියෙන සුවය සෝමනස්සය ආස්වාදනය කරන්නට තියෙන කැමැත්ත අපේ මනසේ මතුනොත් ඒ කැමැත්ත නිසා කාම ඡන්දය කාම තෘෂ්ණාව වර්ධනය වෙනවා කුසල ඡන්දය කියලා කියන්නේ කුසල් මතු කරන්නට ගුණනුවණ දියුණු කරන්නට ඇති කැමැත්ත. එතකොට ගුණනුවණ දියුණු කරන්නට නම් අර අකුසලය දුරු කරන්නට ඕන. ක්ලේශය දුරු කරන්නට ඕන. එතකොට කුසල ඡන්දය හැම විටම ප්‍රඥාවත් එක්ක මුසු වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ප්‍රඥාව නැතිනම් එතනදී අපි හැඟීම් බර වෙන්නට පුළුවන්. මනස දුර්වල වෙන්නට පුළුවන්. ඒතර කුසල් සිත්තුත් ඇති වෙනවා ඥාන විප්‍රයුක්තව. ඒ කියන්නේ හැම කුසල් සිතකම ඥානය යෙදෙන්නේ නැහැ. නමුත් අර නිවන පිළිබඳව, කෙලෙස් දුරු කිරීම පිළිබඳව ಗುಣ වැඩිම පිළිබඳව ප්‍රඥාව අවදි කිරීම පිළිබඳව අපට යම්කිසි ඡන්දයක් කැමැත්තක් ඇති වෙනකොට එතන බොහෝ කොට ඥානයේ යෙදෙනවා ප්‍රඥාව යෙදෙනවා මොකද ප්‍රඥාව තියෙන කෙනෙකුටයි ඒ කුසල ඡන්දය ජනිත දැන් මෙන්න මේ විදිහට යමක් පිළිබඳව ඇති වෙන කැමැත්ත කුසල ඡන්දය වෙන්නටත් පුළුවන් තෘෂ්ණා මූලික හැඟීමක් වෙන්නටත් පුළුවන් විශේෂයෙන් ಗುಣධම් පිළිබඳව නිවන් දැකීම පිළිබඳව එතකොට නිවන කියන පරමාර්ථ ධර්මයේ පිළිබඳවත් අපේ සිත්වල ওই විදිහට තෘෂ්ණා මූලික අදහස් මතුවෙන්නට පුළුවන් නම් ඉන් මෙපිට සිල් රැකීම භාවනා කිරීම ආදී காரணවලදී ඕනතරම් තෘෂ්ණා මූලික අදහස් අපට ඇති වෙන්නට පුළුවන්. දැන් අපි තව උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු භාවනා කරන්න අපි වාඩි වෙනවා. මේ වාඩි වෙනකොට අනිත් අය දකින තැනක නම් අපි වාඩි වෙන්නේ එතනදී අපට අදහසක් ඇති වෙනවා කොච්චර අමාරු වුණත් මම අතපය හොලවන්නේ නැතුව හොඳට පිළිමේ තිබ්බා වගේ හොඳට සීරුවෙන් ඉන්න ඕන. මොකද දැන් අනිත් අය මගේ දිහා බලනවා. එතකොට ඒතනත්තා කායිකව හොඳට ක්‍රමානුකූලව වාඩි වෙලා ඍජුව කය පවත්වා ගන්නට ඒතනත්තා යම්කිසි වීරයක් ගොඩනගනවා. කායික මානසික උත්සාහයක් ගොඩනගනවා. හැබැයි උත්සාහය භාවනාව සඳහායි කියලා හිතුණට ඒක කුසල ඡන්දයක් වගේ පෙනුණට දැන් මේ කායික මානසික ප්‍රයත්නය මේ හොඳින් සීරුවෙන් කය පවත්වාගෙන හොඳට නිසල්මන්ව ඉන්න ඕන කියන මේ උත්සාහය ජනිත වෙලා තියෙන්නේ කුමකින්ද? අර අනිත්‍යය දකිනකොට මම වඩා ප්‍රශස්ත කෙනෙක් හැටියට හොඳට භාවනා කරලා පළපුරුදු කෙනෙක් හැටියට වැඩි වෙලාවක් අනිත්‍යයට වඩා මම මෙතන වාඩි වෙලා ඉන්නවා. එතකොට එතන සක්කාය දිට්ඨිය මම කියන සංඥාව ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මානය අනිත් අයට වඩා මට හොඳට භාවනා කරන්න පුළුවන් අනිත් අයට වඩා වැඩි වෙලාවක් මට වාඩි වෙලා ඉන්න පුළුවන් ආදි වශයෙන් අනිත් අයත් එක්කලා සංසන්දනය කරමින් ඇති කරගන්න මාන්නයතන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තෘෂ්ණාව තෘෂ්ණාව කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් භාවනාවට වාඩි වෙනකොටම එදා භාවනා කරනකොට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වුණා අද කොහොම හරි ඒ චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගන්න. එතකොට මේ චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගන්න ඕන කියලා හිතන්නේ අර निराமிස සුවයක්. එහෙම නැත්නම් අවේදිත සුඛයක් පිළිබඳව සංකල්පනාවක් ඇතුව නෙමෙයි අර ඒ සමාධිය තුළ ඒ චිත්ත ඒකාග්‍රතාවය තුළ Taman යම්කිසි සෝමනස්සයක් ආස්වාදයක් සැහැල්ලු බවක් වින්දන ඒ සැහැල්ලු බව පිළිබඳව තියෙන තෘෂ්ණාවක් මතුවේ. එතකොට ඒ තෘෂ්ණාව අපට කුසල ඡන්දේ වගේ පෙනෙනවා කුසල ඡන්දේ වගේ පෙනුනට එතන ජනිත වෙන්නේ කුමක්ද අර ආස්වාදය අර සුවදායක తත්වය අර සැහැල්ලු බව අත්විඳීමේ කාමච්ඡන්දය කාම කියලා කියන්නේ අපි කැමති දේ. කැමති දේ නැවත නැවත ලබන්නට ඇති රුචිකත්වය තමයි කාමච්ඡන්දය කියන්නේ. එතකොට දැන් අපි අර අර සමාධියට අර සුවදායක තත්ත්වයට ඒ සැහැල්ලු බවට අපි ඇලෙනවා මානසික. ඇලිලා ඒක නැවත නැවත අපේක්ෂා කරනවා. ඒක බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට නොදැනුවත්වම අපි කුසල ඡන්දය කියලා හිතාගෙන කාම ඡන්දේ මූලික කොටගෙන තමයි මේ භාවනාවට යොමු වෙන්නේ වීර්ය කරන්නේ. මෙන්න මේ විදිහට තණ්හාව, මානය, දිට්ඨිය මූලික වෙලා අපි වීර්ය කරනවා නම් එතන කුසල වීර්යයක් නෙමෙයි එතන පවතින්නේ අකුසල වීර්යයක්. ලෝභ මූලිකව වීර්ය උපදිනවා නම්, ද්වේෂ මූලිකව වීර්ය උපදිනවා නම්, මෝහ මූලිකව වීර්ය උපදිනවා. දැන් ඔය අපි කතා කළේ ලෝභ මූලිකව වීර්ය උපදින ආකාරය. ද්වේෂ මූලිකවත් වීර්ය උපදිනවා. ඒ කියන්නේ තමන් අකමැති දෙයක්, තමන් ගැටෙන දෙයක් ඒ වයින් ඉවත් වෙන්න ඕන. ඒ තමන්ට අහිත කරයි කියලා පෙනෙන දේ තමන් ගැටෙන දේ අහෝසි කරන්න ඕන ඒක විනාශ කරන්න ඕන කියලා හිතුණොත් එතකොට ඒ වෙනුවෙන් කායික මානසික උත්සාහය ක්‍රියාත්මක ඊළඟට තමන් තමන්ට අහිත කර දේ අනර්ථකාරී දේ පීඩාකාරී දේ විශේෂයෙන් අනර්ථකාරී දේට වඩා පීඩාකාරී දේ තමන් අකමැති දේ තමන් රුචි නොකරන දේ එතෙන්දි තමයි ගැටීම මතුවෙන්නේ. එතකොට ඒ ඒ දෙයින් මම බැහැර වෙන්නට ඕන කියලා හිතනකොට එසේ ගතසිතෙන් වෙන් කරගන්නට ලොකු උත්සාහයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට Tamanට විරුද්ධ පුද්ගලයා යට කරන්, ඒ පුද්ගලයා අභිබවා යන්නට ඕන කියලා හිතනකොට Taman තුල කායික මානසික උත්සාහය ජනිත වෙන්න පුළුවන්. නමුත් ඒ උත්සාහය ජනිත වෙලා තියෙන්නේ කොමකින්ද? ද්වේෂය මූලික කොටගෙන. හැබැයි දැන් අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මූලික වශයෙන් මේ විදිහට ලෝභය හෝ ద్వේෂය හෝ මෝහය හෝ පාදක කොටගෙන වීරය උපන්නා වුණාට හැමතිස්සෙම එකම මානසික தත්ත්වය අපිට තියෙනව නෙමෙයි. ඒ නිසා මේක කරගෙන කරගෙන යද්දී අපිට නිවැරදිව සති සම්පජාඤ්ඤය උපදවා ගන්නට සමත් වුණොත් එතෙන් පටන් වීරය කුසල වීරයක් හැටියට පවත්වන්න පුළුවන්. දැන් භාවනාවට වාඩි වෙන්නේ අර මේ ඉරියව්ව හොඳට තියාගන්න ඕන. දැන් අනිත් අය මගේ දිහා බලන නිසා හොඳට කෙලින් ඉන්න ඕන. වැඩි වෙලාවක් මම වාඩි වෙලා ඉන්න ඕන අනිත් අයට වඩා. එහෙම එක එක විදිහට කල්පනා කරලා මාන පරවශව සක්කාය දිට්ඨිය මූලික කරගෙන වෙන්න පුළුවන් භාවනාවට වාඩි වෙන්න. හැබැයි වාඩි වෙලා ටික වෙලාවක් යනකොට සිහිය නුවණ අවදි කරගෙන අපිට අර මෙතෙක් වේලා තිබුණු මානසිකත්වෙන් බැහැර වෙලා හැබෑවට කුසල වීරය ආරම්භ කරලා ක්‍රියාත්මක වෙන්නට හැකි වෙන්න පුළුවන් අපි සති සම්පජාඤ්ඤය උපදවා ගන්න. ඒ නිසා අපිට මුල් අවස්ථාවේදී අකුසල වීරිය උපන්නාය කියලා ඒ සමස්ත භාවනා ක්‍රියාවලිය තුලම අකුසල වීරියයි තියෙන්නේ කියලා කියන්න බෑ. අපි සිල් සමාදන් වෙන්න යනකොට ඒ සඳහා මූලික වශයෙන් අකුසල වීරයයි බලපෑවේ කියලා සමස්ත සීල ප්‍රතිපදාව තුළම අකුසල වීරයයි තියෙන්නේ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. උදාහරණ හැටියට සමහර කෙනෙක් මහාන වෙන්නට ගිහිල්ලා තියෙනවා අර විදිහට අකුසල වීරයත් එක්කලා. ඒ කියන්නේ දැන් සුසීම කියලා පිරිවැජියෙක් හිටියා. ඒ ඒ පරිබ්‍රාජකයාට ඕන උනේ බුදුදහමේ තියෙන ওই ગાත ආදී ඉගෙන ගන්න. මොකද ඒ අය කල්පනා කළා අන්න පරිබ්‍රාජකෙක් ඒගොල්ලෝ කල්පනා කළා මේ මිනිස්සුන්ව වසඟ කරගන්න මේ තරම් බුදුදහමට පිරිස ඇදෙන්නේ මේ මේ ලස්සනට මේ ගීතිකා කියන නිසා. මේ ગાත කියන නිසා. ඒ නිසා ඒවෙන් ටිකක් ඉගෙන ගත්තොත් අපට පිරිස නම්ම ගන්න පුළුවන්. එහෙම හිතාගෙන තමයි ඒව ඉගෙන ගන්නට තමයි මේ සුසීම කියන පිරිවැජිය ගිය මේ ශාසනයෙහි පැවිදි වෙන. එතකොට පැමුණුනේ කුසල්සිතකින් නෙමෙයි. හොඳ යහපත් අදහසකින් නෙමෙයි. නමුත් ආවට පස්සේ නැවත නැවත මෙහි අධ්‍යයනය කරනකොට, කරුණු සොයා බලනකොට ඔහුට සාංශාරික හුරුවත් එක්කලා සිහිය ප්‍රඥාව උපදවා ගන්නට පුළුවන් වුණා. එතන ඉඳලා ඒතනත්තා සැබෑ කුසල වීරෙන් සති සම්පජඤ්ඤය යුක්තව ක්‍රියාත්මක. අන්න ඒ වගේ අපි මේ කටයුතු වලට පෙළඹෙන්නේ මූලික වශයෙන් හැබෑම පිරිසිදු කුසල වීරයකින් නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම එහෙම නොඋනයි කියලා ගැටලුවක් නැහැ අපිට දෙවනුව හරි ඒ කුසල වීරයට අවතීර්ණ වෙන්නට පුළුවන්. හැබැයි ඉතින් එහෙම තමයි අපිට පුළුවන් හැටියට අපි කරන්නේ කියලා හිතාගෙන අර පවත්වාගෙන යන තත්වෙම පවත්වාගෙන ගියොත් එහි වෙනසක් වෙන්නේ නැතිනම් අපට ඒ උත්සාහය තිබුණු පමණට වීරය තිබුණු පමණට නිවැරදිව ප්‍රතිඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් අපට ගොඩාක් වෙලාවට මේ ಗುಣධම් වැඩිම බණ දහම් ප්‍රගුණ කිරීම සිල් සමාදන් වීම භාවනා කිරීම ආදී මේ කටයුතු වල දීර්ඝ කාලයක් නිරත වෙලත් අපේ සිත සතන් තුළ අකුසල ධර්ම දුරු කරගන්නට ශක්තිය නැතිනම් කුසල ධර්ම අවදි කරගන්නට හැකියාව නැතිනම් සති සම්පජඤ්ඤය දියුණු වෙලා නැතිනම් ඒකේ තේරුම අපි මෙතෙක් කාලයක් වීර්‍ය කරලා තියෙන්නේ හරියට එක්ක ඉලක්කය හඳුනාගෙන නෙමෙයි එහෙම නැත්නම් ඒ වීර්‍ය කුසල වීර්‍යයක් බවට පමුණවා ගන්නට අපි සමර්ථ වෙලා නැහැ ඉතින් ওই කාරණා ටික මූලික වශයෙන් අපි පැහැදිලි කළේ වීරයෙන් අකුසල් දුරු කරන්නට නම් අපි ඒ වීරය සති සම්පජඤ්ඤයෙන් යුක්තව කුසල මූලයෙන් හටගත්තු වීරයක් උනොත් පමණයි එය කෙලස් දුරු කරන්නට අසත් ධර්ම දුරු කරන්නට සමර්ථ වෙන්නේ. දැන් අර බාහිර පව්කම් වලින් වළකින්නට අපට අකුසල වීරය උනත් උදව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් අපි වරදට පොළඹවන්නට උත්සාහ කරනවා. එහෙම වරදට පොළඹවන්න උත්සාහ කරනකොට තමන් තමන් පිළිබඳව යම්කිසි ආත්ම අභිමානයක් ඇති කරගන්නවා. මම එහෙම කෙනෙක් නෙමෙයි. මම එහෙම මේ අනිත් අය කියන කියන විදිහට එහෙම පව්කම් කරන කෙනෙක් නෙමෙයි. අපේ પરම්පරාවවත් කවුරුවත් එහෙම කරලා නැහැ. අපි නිකන් හොඳට හැදිච්ච සදාචාර සම්පන්නව හැදිච්ච මිනිස්සු. ඒ නිසා මම එහෙම කරන එක ගැලපෙන්නේ නැහැ කියලා සක්කාය දිට්ඨිය, සෙය්‍ය මානය මූලික කරගෙන අර වරදින් මිදෙන්නට පුළුවන්. එතකොට බාහිර අපරාධ වලින් බාහිර පව්කම් වලින් අපිව වළක්වා ගන්නට වීරය කුසල වීරය උනත් නොඋනත් ඒ ක්ලේශ මූලයන්ගෙන් හටගත්තු වීරය උනත් සමහර විට ඇතැම් අවස්ථාවලදී අපට උපකාර වෙන්න පුළුවන් බාහිර අපරාධයන්ගෙන් වළකින්න. මාන පරවශව ඇති වෙන වීරය වුණත් ඒකට උදව් වෙනවා. සක්කාය දිට්ඨිය මුල් කොටගෙන ඇති වෙන වීරය වුණත් ඒකට උදව් වෙනවා. අර දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් විඳින්නට තියෙන රුචිකත්වය නිසා ඇති වෙන වීරය වුණත් අර අපරාධයෙන් වළකින්නට අපට යම් ප්‍රමාණයකට උදව් වෙනවා. හැබැයි කෙලස් නසන්නට එබඳු වීරයකින් පුළුවන් කමක් නැහැ. කෙලස් නසන්නට නම් ඒ ක්ලේශයන්ට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් ගොඩ නැගෙන වීරයක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපට ක්ලේශය හඳුනාගෙන දුරු කරන්නට බෑ. ඒ සඳහා සති සම්පජාඤ්ඤය නොතිබුණොත්. ඉතින් ඒකයි අපි සිහිපත් කළේ මූලික වශයෙන් තෘෂ්ණාව ලෝභය, ద్వේෂය, මෝහය පාදක කොටගෙන වීරය හටගත්තා වුණත්, තණ්හාව, මානය, දිට්ඨිය පදනම් කොටගෙන වීරය හටගත්තා වුණත්, දෙවනුව හෝ සති සම්පජඤ්ඤය උපදවාගෙන නිවැරදි වීරය ජනිත කරගත්තොත් තමයි අපට උපදින උපදින ක්ලේශ ධර්මයන් හඳුනාගෙන දුරු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසෝ සූත්‍රයේ 6 වෙනි කාරණේ හැටියට දක්වන්නේ අපි කවර ආකාරයෙන්ද එසේ උපදින උපදින කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක සහ උපනුපන් අකුසල විතරකයන් අපි කොහොමද වීර්‍ය පාදක කොටගෙන දුරු කරන්නේ? දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. විතරක කියලා කියන්නේ විතරක කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මයෙන් යුක්ත වූ සිත, සිතෙහි ස්වභාවය තමයි ඒ එකම අරමුණ කෙරෙහි නැවත නැවත යොමු වෙනවා. එතකොට විතර්ක කරනවා කියලා කියන්නේ ඒකයි. ඒ අරමුණම නැවත නැවත ගන්නවා. ඒ අරමුණ පිළිබඳවම නැවත නැවත අවධානය යොමු වෙනවා. එතකොට ඒ නැවත නැවත යොමු වෙනකොට තමයි අපි ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන්නේ කල්පනා කරනවා මෙනෙහි කරනවා ඒ ඒ වචන අපි ව්‍යවහාර කරන්නේ අර විතර්ක කිරීමට තමයි. එතකොට මේ විතර්ක කිරීම කාමච්ඡන්දයෙන් යුක්ත වුණොත් එතන ක්‍රියාත්මක වෙන්නේ කාම විතරකයක්. තෘෂ්ණා මූලික වුණොත්, ලෝභ මූලික වුණොත්, ලෝභ මූලිකව නම් ඒ අරමුණ කෙරෙහි නැවත නැවත හිතන්නේ. එතකොට එතන කාම විතරකය. හැබැයි අපි කාමයන්ගෙන් නික්මීම සඳහා නම් නැවත නැවත ඒ අරමුණ පිළිබඳව සිතන්නේ. එතන නෛෂ්ක්‍රම්‍ය විතරක. කාම විතරක ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි නෛෂ්ක්‍රම්‍ය විතරකය. ඊළඟට ව්‍යාපාද විතරකය කියලා කියන්නේ ගැටීම් සහිතව අපි යම් අරමුණක ගැටුනොත් ඒ අරමුණ සමග අපිට ප්‍රතිවිරෝධතාවයක් මතුවුනොත් ඒ අරමුණෙහි විනාශය අපි කැමති වෙනවා නැවත නැවත ඒ අරමුණ පිළිබඳව ගැටීම් ගැටීම් සහිතව අපි නැවත නැවත ඒ අරමුණු කරනවා දැන් ඔය හුඟක් වෙලාවට අපි කියන්නේ යමක් අපිට මනසින් බැහැර කරගන්න ඕන වුණාට ඒක බැහැර කරගන්න බෑ. නැවත නැවත මතක් වෙනවා. ඉතින් මේ මතක් වෙන ගානේ අපිට චිත්ත පීඩා ඇති වෙනවා. නමුත් ඒක අමතක කරන්න බෑ. ඇයිද අමතක කරන්න බැරි? අපි කොච්චර අකමැති වුණත්, මනසින් ගැටුණත් ඒ ගැටීමෙන් අපි බන්ධනයක් හදාගන්න. උපාදානයක් ඇති ඒ උපාදානය නිසා නැවත නැවත අර අරමුණ සිහියට එනවා. ඒක පිළිබඳව විතර්ක කරනවා. එතකොට අපි අරමුණට කැමති නැහැ. එහි විනාශය පරිහානියයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි පරිහානිය ගැන කල්පනා කරමින් නැවත නැවත අරමුණ ගැන සිතන්නට සිත පෙළඹෙනවා. ඔහුට මෙහෙම කළා නම් හොඳයි, මෙහෙම කළා නම් හොඳයි. එතකොට මෙහෙම වුණා නම් හොඳයි. මේ විදිහට ඔවුන්ගේ විනාශය සිද්ධ වුණොත් හොඳයි. ආදී වශයෙන් නැවත නැවත විනාශය පිළිබඳව අවධානය යොමු වෙනවා ඒ අරමුණ කෙරෙහි. එතකොට ව්‍යාපාද විතර්ක. විහිංසා විතර්ක. විහිංසා කියලා කියන්නේ හිංසා කිරීම, හානි කිරීම, පීඩා පැමුණවීම. Taman විසින් අනෙක් කෙනාට යම්කිසි අනර්ථයක් හිංසාවක් පීඩාවක් ඇති කිරීම. එතකොට එහෙම යම් අරමුණක් සමග ගැෂ්ඨණයක් ඇති වෙලා හිංසාකාරී අදහසක් ආවොත් නැවත නැවත ඒ අරමුණම සිහි වෙන්නට ගන්න. ඒකටම අවධානය යොමු වෙනවා. ඒකෙන් ගැලවෙන්නට පහසු නැති විදියට. එතකොට මෙන්න මෙහෙම ලෝභ මූලිකව හෝ ද්වේෂ මූලිකව හෝ නැවත නැවත අරමුණ කෙරෙහි අවධානය යොමු වීමට තමයි විතර්කයයි කියලා කියන්නේ. එතකොට මෙහි තථාගතයන් වහන්සේ විතර්ක තුනක් දක්වනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. එතකොට ඒ විදිහේ විතර්කයන් හෝ එහෙම නැත්නම් අර මානය පෙරදරි කොටගෙන, දිට්ඨිය පෙරදරි කොටගෙන ඒ කවරාකාරයකින් හෝ අපි විතරක ගොඩනගන්නට පෙළඹුණොත්. ඒවත් ඔය කියන ලද මූලයන්ගෙන් තමයි පටන් ගන්නෙ. විවිධ ස්වરૂපයන්ගෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ එහෙම උපදින උපදින කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඒතනත්තා ඒවා සිත තබා නොගනි. දුරු කරයි බැහැර කරයි විනාශ කරයි නැවත නොයිපදීමට පමුණුවයි එතකොට අපි මුලින් සිහිපත් කළා යමක් දුරු කරන්නට නම් බැහැර කරන්නට නම් ඒක ජනිත වීමේ මූල හේතුව හඳුනා ගන්නට දැන් ලෝභය දුරු කාමච්ඡන්දය දුරු කරන්න නම් එහෙම නැත්නම් කාම විතරකය දුරු කරන්න නම් ඒක ජනිත වීමේ මූල හේතුව හඳුනා ගන්න. දැන් අපිට අපේ සිතේ කාමච්ඡන්දයක් ඇති වෙනකොට, ව්‍යාපාදයක් ඇති වෙනකොට අපිට හිතෙන්නේ ඒක බාහිර ලෝකයේ තියෙන කාරණයක් කියලා. කාමච්ඡන්දය ඇති වෙනකොටත් අනිත් කෙනාගේ ලස්සන නිසා අනිත් කෙනාගේ හැඩරුව නිසා අනිත් කෙනාගේ ආකර්ශනීය ගතිය නිසායි මගේ මනසේකට ඇදෙන්නේ මට ඒක ඒ ද්‍රව්‍යයේ උපකරණයේ තියෙන වටිනාකම නිසායි මට ඒක වටිනවා වගේ දැනෙන්නේ එහෙම තමයි අපට හිතෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක නෙවෙයි යථාර්ථය. එහිත් යම්කිසි ආකර්ෂණීය සටහනක් තියෙන්නට පුළුවන්. නමුත් ප්‍රධාන වෙන්නේ එය නොවේ සංකප්පරාගෝ. අපි සංකල්පීය වශයෙන් ඒකට අගයක් ආරෝපණය කරනවා. ඒකට වටිනාකමක් ආරෝපණය කරනවා. ඒක විචිත්‍රයි බොහොම ප්‍රසාදනීයයි ප්‍රියමනාපයි මට ඒක අවශ්‍යයි ඒ විදිහට අපි ඒකට යම්කිසි අගයක් ආරෝපණය කරනවා යම්කිසි අරමුණකට අගයක් ආරෝපණය කරපු තැන ඉඳලා අපිට ඒක ප්‍රිය වෙනවා කැමති වෙනවා ඒක ලං කරගන්නට ඕන වෙනවා අත්පත් කරගන්නට ඕන එහෙම නැතුව ඒ අරමුණෙහි තියෙන වැදගත්කම වටිනාකම නිසා අපට තෘෂ්ණාව ඇති වෙනව නෙමෙයි අරමුණෙහි යම්කිසි භෞතික සමාජ සම්මත වූ වටිනාකමක් තියෙන්නට පුළුවන් නමුත් ඒ පිළිබඳව ඒ අපි අපේ මනස විසින් ඒ සමාජ සම්මුතියත් එක්කලා අර වටිනාකම ආරෝපණය කරපු නිසා තමයි මේ ඉපිදිලා බිඳී යන සංස්කාර ධර්මයක් පිළිබඳව අපට තෘෂ්ණාවක් ඇති වෙන්නේ කැමැත්තක් ඇති වෙන්නේ ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙනවා සංස්කාර ධර්ම ඒවා ඇති වැදගත්කමක් නැහැ. නමුත් අපිට ඒක වැදගත්ය වටිනවා ඒක ලං කරගන්න ඕන, එකතු කරගන්න ඕන, පවත්වා ගන්න ඕන, නැවත නැවත දකින්න ඕන, නැවත නැවත අරමුණු කරන්නට ඕන කියලා අපිට ඒ පිළිබඳවම විතර්කයන් පහළ වෙන්නේ කුමක් නිසාද? අපි ඒකට වැදගත්කමක් වටිනාකමක් ආරෝපණය කරන නිසා. එහෙමනම් කාම විතර්කය දුරු කරන්නට නම් ඒ කාම විතර්කයේ ඉපදීමේ මූල සාධක අපි හඳුනා ගන්න ඕන. හේතු සහ ප්‍රත්‍ය එතකොට ප්‍රත්‍ය කියන්නේ බාහිර සාධකේ හේතුව කියන්නේ මූල සාධකේ. ඒ හේතු සහ ප්‍රත්‍ය කියන දෙපැත්තම අපි හරියට හඳුනා ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ අකුසලය ඒ හේතුව දුරු කිරීමෙන් දුරු කරන්නේ. එහෙම නැත්නම් අපි හිතන්නේ මේ බාහිර තියෙන වටිනාකම් නිසා තමයි අපිට මේ කැමැත්ත ඇති වෙන්නේ කියලා අපි ඒ අපේ මනසේ තියෙන දුර්වලකම දකින්නේ නැතිව අර බාහිර ලෝකයේ පිළිබඳවම අර වටිනාකම් ආරෝපණය කරන්නට උත්සාහ කරනවා. ඊළඟට දැන් මේක අපිට ගොඩක් පැහැදිලි වෙනවා ව්‍යාපාද විතරකේ ද්වේෂය. ද්වේෂය හෝ ව්‍යාපාදය ඇති වුනහම අපි හිතන්නේම අනිත් කෙනාගේ දෝෂය නිසායි මගේ මනස ගැටෙන්නේ. අනිත් කෙනාගේ යම්කිසි වැරද්දක් තියෙන්නට පුළුවන්. තිබුණා හෝ නොතිබුණා හෝ අපේ මනසේ ඒ ආවේගය, ඒ කෝපය, ඒ ව්‍යාපාදය මතුවෙන්නේ අපි ඒ අරමුණ පිළිබඳව සිතන ආකාරය මත. දැන් එහි වරදක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වැරදි කරන අය ගැන විතරක් නෙමෙයි අපට ද්වේෂය මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුල උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තථාගතයන් වහන්සේගේ කායික වාචසික මානසික කිසිම වරදක් කෙනෙකුට සොයන්නට පුළුවන් වරදක් ඇත්තේ නැහැ. නමුත් සුපබුද්ධ රජුරු බුදුහාමුදුරුවොත් එක්ක ගැටුණා. දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක ගැටුණා. මාගන්දියා බැමිණියේ බුදුහාමුදුරුවොත් එක්කලා ගැටුණා. මේ විදිහට බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ සමග ගැටුනේ උන්වහන්සේට ද්වේෂ කළේ උන්වහන්සේගේ වරදක් නිසා නෙමෙයි. උන්වහන්සේ පිළිබඳව ඇති කරගත්තු ආකල්පය. ඇති කරගත්තු දෘෂ්ටිය නිසා. එතකොට කාමච්ඡන්දය ඇති වෙන්නේ එහි ඇති වටිනාකමක් නිසා නෙමෙයි අපි ඒ පිළිබඳව සිතන ආකාරය. ව්‍යාපාදය ඇති වෙන්නේ එහි ඇති දෝෂයක් නිසාම නෙමෙයි දෝෂයක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ අපි ඒකට ආරෝපණය කරන දේ අපි ඒ පිළිබඳව සිතන සංකල්ප ගොඩනගන විදිහත් එක්කයි අන්නේ යථාර්ථය හරියට තේරුම් ගත්තොත් තමයි අපි සිතන විදිහ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් අපිට වෙන්නේ මොකක්ද? අනිත් කෙනා තමයි වැරදි. එයා තමයි සැකසෙන්න ඕන. එතකොට ඇයි ඔහු මෙහෙම කරන්නේ? එතන අනිත් කෙනාම නිවැරදි කරන්න උත්සාහ කරනවා විනා තමන්ගේ මනස සකස් කරගන්නට තමන් දිහා බලන්නට තමන්ට අවකාශයක් නැති වෙනවා. ඒ නිසා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවීමේ මූල සාධක හේතු සහ ප්‍රත්‍ය හරියට හඳුනාගත්තොත් සිහි නුවණින් එබඳු තැනැත්තාට තමයි ඒ හේතු දුරු කරමින් අර කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා ආදී විතර්කයන් බැහැර කරමින් නෛෂ්ක්‍රාම්‍ය විතර්ක සංකල්පන ඊළඟට අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා දැන් වීරෙන් මේ කාර්ය සිදු කරන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායම විතක්ක සංඨාන සූත්‍රයේ පියවර පහකින් පැහැදිලි කරනවා අපි කොහොමද අකුසල් දුරු කරන්නට මේ වීර්ය පරිහරණය කළ යුත්තේ කියන බව. එහිදී තථාගතයන් වහන්සේ පළමු කාරණය හැටියට දේශනා කරන්නේ යම්කිසි අකුසල විතර්කයක් ඉපදුනොත් ඒ අකුසලය අකුසල විතර්කය ගැන එහෙම නැත්නම් අකුසල නිමිත්ත ගැන නැවත නැවත මෙනෙහි කරනව වෙනුවට කුසල නිමිත්තක් මෙනෙහි කරන්නට උත්සාහ කළ යුතුය. දැන් මේ මේ කියන්නේ සමත ක්‍රමය. ඒ කියන්නේ යම් කාරණයක් ගැන නැවත නැවත හිතනකොට අපට ද්වේෂය මතුවෙනවනම් මෙත්තාව මතුවෙන අරමුණක් අරගෙන ඒ පිළිබඳව නැවත නැවත සිතමින් මෙත් සිත වඩන්නට යම් කරුණක් ගැන සිහි කරනකොට අපට රාගය උපදිනවනම් අසුභය උපදින කාරණයක් අරගෙන අසුභ සංඥාවක් අරගෙන අපි නැවත නැවත අසුභය මෙනෙහි කරනවා. මේ විදිහට ඒ අකුසල විතර්කයට ප්‍රතිවිරුද්ධ වූ කුසල ආරම්මණයක් අරගෙන ඒ පිළිබඳ කුසල විතර්ක ගොඩනගන්නට වෑයම් කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වීරයෙන් යුක්තව කොහොමද අපි අර අකුසල විතර්ක පාප ධර්ම අසත් ධර්ම දුරු කළ යුත්තේ කියන කාරණය ක්‍රම පහකට දක්වනවා. එහි පළවෙනි කරුණ හැටියට පළවෙනි ක්‍රමය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ අකුසල විතර්කයට ප්‍රතිවිරුද්ධ වූ කුසල ආරම්මණයකට අවධානය යොමු කරලා නැවත නැවත ඒ කුසල් අරමුණ සිහිපත් කිරීම. දෙවැනි කාරණය තමයි ඒ විතරකයන්ගේ දෝෂය මෙනෙහි දැන් මේ පළවෙනි කාරණය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සන උපමාවක් දේශනා කරනවා දැන් යම්කිසි ලෑල්ලක පුවරුවක ගහලා තියෙන ඇණයක් ගලවන්න ඕන නම් ඒ ඇණේ සම්පූර්ණයෙන් යටට බැහැලා නම් අපි මොකද කරන්නේ ඒකට උපායක් පාවිච්චි කරනවා ඊට වඩා කුඩා ඇණයක් අරගෙන අර ඇණේ අනිත් පැත්තෙන් තියලා අනිත් පැත්තෙන් තට්ටු කරනවා. තට්ටු කරනකොට අර ඇනේ පොඩ පොඩ ඉහළට මතුවෙනවා. ඊට පස්සේ අපට උපකරණයකින් හෝ අතින් හෝ ඒක බුරුල් කරලා ඇදලා ගන්නට පුළුවන්. දැන් අර ඇන ගලවන අඳු මිටිය තියෙන්නේ. එතකොට ඒ අඳු මිටියට අහු වෙන්නටත් ඇනේ අර ඔළුව තියෙන පැත්ත ටිකක් හරි ඉහළට මතු වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම අර ලෑල්ලේ මට්ටමටම හේතු වෙලා නම් තියෙන. එතන අනුමිටියට උනත් අහු වෙන්නේ නැහැ මේක. එතකොට මොකද කරන්නේ? අනිත් පැත්තෙන් ගෙමින් ඇණයක් තියලා හිමින් හිමින් තට්ටු කරනකොට අර ඇණේ ඉහළට මතුවෙනවා. ඊට පස්සේ අපට පුළුවන් ඒක ගලවලා ඉවත් කරන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ආකාරයකින් අපට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදී ජනිත වෙනවා ඒ බඳු ඒ අකුසල විතරකයන් මතුවෙන මූල හේතුව හරියට හඳුනාගෙන ඊට වඩා ප්‍රතිවිරුද්ධ වූ ආරම්මණයක් මෙනෙහි කරන්නට අපි අවධානය යොමු කරනවා. එතකොට යම් අරමුණකින් කාමච්ඡන්දය උපදිනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ වූ අරමුණ නිසා අපිට නෛෂ්ක්‍රාම්‍ය සංකල්පනා මතු කරන්නට පුළුවන්. යම් ආරම්මණයක් නිසා රාගය උපදිනවා නම් අසුභයට අදාළ ආරම්මණයක් මෙනෙහි කරනකොට අපිට අසුභ සංඥාව මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවැනි ක්‍රමයේ හැටියට බුදුරජාණන් වහන්සේහිදී දේශනා කරන විතර්කයන්ගේ දෝෂය මෙනෙහි කිරීම. ඒ කියන්නේ දැන් මේ කාමච්ඡන්දේ මතුනහම ඒකෙන් අපේ සිත කිලිටි කරනවා අපේ සිත අඳුරු කරනවා ප්‍රඥාව මොට කරනවා නිවන් මඟ අහුරනවා තමන්ටත් අනර්ථය ඇති කරනවා ලෝකෙටත් අනර්ථය ඇති කරනවා අන්නේ විදිහට ඒ කාම විතර්කයේහි දෝෂය මෙනෙහි ඉතින් මේක කාම විතර්කයේ සම්බන්ධව ලේසි නෑ ඒක කරන්න අනිත් විතර්ක සම්බන්ධවත් එහෙම තමයි. මොකද කාම කියන්නේ කැමැති බවනේ. එතකොට ඒ ඒ විතර්කයට අපි කැමැති නිසා තමයි නැවත නැවත ඒක හිතන්නේ. දැන් අපි මීට පෙරත් කියා දීලා තියෙනවා කාමය දෙආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. වස්තුකාම සහ ක්ලේශකාම කියලා. වස්තුකාම කියලා කියන්නේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මණයන් පිළිබඳව ඒ අරමුණු නැවත නැවත ස්පර්ශ කිරීමේ කැමැත්ත. ක්ලේශකාම කියලා කියන්නේ ඒ අරමුණ නැති තැනදී නැවත නැවත ඒ අරමුණ පිළිබඳ විතර්ක කර කර මෙනෙහි කර කර තලුමරමර මනසින් ආස්වාදනය කරන්න තියෙන කැමැත්ත. දැන් මේ කාම විතර්කයන් ගොඩ නැගෙන්නෙම අරමුණ ඇති තැනදී වගේම නැති තැනදීත් මේවා මතුවෙනවා. ඇයිද නැති තැනදීත් මතුවෙන්නේ? Taman ඒ ඒකට කැමති නිසා. ඒතර තමන් ඒකට කැමති නම් මේක අනර්ථකාරී මේක හානිදායකයි කියලා හිතනද අපේ මනස පෙළඹෙනව අඩුයි. ඉතින් එහෙම පෙළඹෙන්නෙම සති සම්පජඤ්ඤය උපදවා ගන්නට පුළුවන් නම් පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ පැහැදිලි කරන්නේ වීරය උපකාර කරගෙන කුසල වීරය. ඉතින් කුසල වීරය උපදිනකොට අර අකුසලය දුර වෙනවා. හැබැයි කුසල වීරය උපදවා ගන්නට උපාය මාර්ග තමයි මේ කියන්නේ. පළවෙනි කාරණේ අර විදිහට වෙනත් අරමුණක් වෙනත් කුසල ආරම්මණයක් මෙනෙහි කිරීම දෙවෙනි ක්‍රමයේ හැටියට කියන්නේ ඒ මතුවෙන අකුසල විතර්කයේ දෝෂය මෙනෙහි කිරීම. කාමච්ඡන්දේ නම් එයින් තමන්ගේ මනස විනාශ වෙන හැටි. ව්‍යාපාදේ නම් ඒ ව්‍යාපාදේ නිසා තමන් ගිනිගෙන දැවෙන හැටි. තමන්ගේ සිත කිලිටි වෙන හැටි. ඒ නීවරණයෙන් තමන්ගේ සිත අඳුරු වෙන හැටි. නිවන් මඟ ඇහිරෙන හැටි. තමන් ආවේගශීලී වෙන හැටි. තමන්ටත් අනුන්ටත් එකෙන් අයහපතක් වෙන හැටි. මේවා පිළිබඳව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ අකුසල විතරකේ දෝෂේ දකින තැනැත්තාට එය දුරු කරගන්නට කායික මානසික වීර්ය ජනිත වෙනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි විතරකයේ සිහි නොකර සිටීම. විතරකයේ සිහි නොකර සිටිනවා කියලා කියන්නේ දැන් යම්කිසි විතර්කයක් මතුවීම නිසා ඒ විතර්කයත් එක්කලා නැවත නැවත අපි පැටලීම නිසා තමයි දිගින් දිගට දිගින් දිගට ඒකත් එක්කලා යන්නේ. එතකොට ඒකෙන් හානියක් වෙනවා කියලා දැනුණහම අපිට පුළුවන්කම තියෙනවා ඒක ඔස්සේ ඒ පසුපස යන්න නැතුව බුදුරජාණන් වහන්සේ ඒක උපමාවකින් දේශනා කරනවා හරියට ඇහැට යම් යම් රූප අරමුණු වෙනවා අරමුණු වෙනකොට ඒ රූප දකින්නට අවශ්‍ය නැති කෙනෙකුට උපායශීලී වෙන්නට පුළුවන් කොහොමද අර රූප තිබුණා වුණාට තමන් බලන්නේ නැතුව ඉන්නවනම් බලන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ තමන් S2 පියාගත්තොත් අර රූප කොච්චර තමන්ගේ ඇහැ ඉස්සරහ තිබුණා වුණත් තමන්ට පේන්නේ නැහැ. එතකොට ඒකත් එක්ක ගැටුමක් ඇති කරගන්න දෙයක් නැහැ. තමන් දැස පියාගන්න. එහෙම නැත්නම් වෙන පැත්තක බලනවා. අර රූපෙ දිහා බලන්නේ නැතුව. එතකොට ඒක නොබලා සිටීම හේතු කොටගෙන ඒ පිළිබඳව ඇති වෙන විතර්කයන් අභාවයට යනවා. එතකොට මේ කියන්නේ එක්තරා සමත ක්‍රමයක්. ඒ අරමුණෙන් කොහොමද සිත නිදහස් කරගන්නේ? ඉතින් ඒ සඳහා අපට වීරය කායික මානසික උත්සාහය අවශ්‍යයි. කොහොමද අරමුණ මෙනෙහි කරන්නේ නැතුව වෙනතකට අවධානය යොමු කරන්නේ? දැන් අපිට වෙන්නේ වෙනතකට අවධානය යොමු කරන්න උත්සාහ කරන්න කරන්න ඒකම ඒකම නැවත නැවතමත් වෙනවා. අපි අපි ඒකෙන් සිත බැහැර කරනවා කියලා හිතාගෙන අපි කරන්න උත්සාහ කරන ඒකත් එක්ක පොර අල්ලන එක. ඒකත් එක්ක පොර බදන එක. එහෙම වෙන්න වෙන්න නැවත නැවත ඒ අරමුණම වඩා බලවත් වෙනවා. ඒ නිසා අපි කොහොමද අරමුණට වැඩි අගයක් දෙන්නේ නැතිව ඒකෙන් සිත නිදහස් කරගන්නේ? දැන් මේ අරමුණට නැවත නැවත අවධානය යොමු වෙන්නේ අපි එකට අගයක් දීම. අගය කියලා කියන්නේ හොඳයි කියලා හිතන එකත් අගයක්, නරකයි කියලා හිතන එකත් අගයක්, කැතයි කියලා හිතන එකත්, ලස්සනයි කියලා හිතන එකත්, මේකෙන් බරපතල හානියක් වෙනවා කියලා හිතන එකත්, මේ හැම එකක්ම අගයක්. අපේ මනසේ කාමච්ඡන්දය මතුවෙනන් පස්සේ අපි කල්පනා කළොත් එහෙම මේකෙන් බරපතල හානියක් දැන් මේ සිද්ධ වෙන්නට යන්නේ කියලා බියපත් වෙච්ච ගම අපිට නැවත නැවත ඒකම මතක් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට මීට පෙරත් අපි සාකච්ඡා කරලා තියෙනවා බොහෝ දිනාට ඇතිවෙන සද්ධාව නිසා ඇතිවෙන ප්‍රශ්නය බුද්ධ පූජාව තියන්න සූදානම් කරනකොට බුදුරජාණන් වහන්සේට පූජාව තියන්න අරගෙන යනකොට බුදුහාමුදුරුව පිළිබඳවම අසභ්‍ය විදිහට යම් යම් සිතුවිලි මනසට මතුවෙනවා ඊට පස්සේ ඒකට බය වෙනවා බය දැන් මේ තමන් බොහොම සද්ධාවෙන්න මේ කටයුත්ත කරා. ඒතර ඒකට බියපත් වෙච්ච ගමන් ආය ආයේ ඒකම මතුවෙන්න ගන්නවා. ඊට පස්සේ Tamanට ඒක මනසින් අයින් කරගන්න බැරි මහා වදයක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි බියපත් වුණා කියන්නේ මේ මනෝභාවයට ලොකු අගයක් දුන්නා. අගයක් දීපු ගමන් නැවත නැවත ඒකම විතර්ක කරන්නට පටන් ගන්නවා. මනසට ඒකම නැවත නැවත එනවා. ඇයි අර අගේ අගයක් දීපු ගමන් අපි ඒක උපාදාන කරනවා. ඒ ඇගීම තුල. ඒකට මනසේ ලොකු ඉඩක් හදනවා. ඉඩක් හදපු ගමන් යලි යලි මනසට ඒක පැමිණෙන්නට ගන්නවා. ඉතින් අපිට යමක් නැවත නැවත විතර්ක නොකර ඉන්නට ඕන නම් මොකද්ද කරන්නත් ඒකට ආරෝපණය කරන අගය නවත්තන්නට ඕන. ඒ බඳු අගයක් එහි නැහැ කියන බව මනසට ඒත්තු ගන්නන්න. දැන් බුදුරජාණන් වහන්සේට පූජාව තියන්න යනකොට අසභ්‍ය දෙයක් සිතට ආවනම් අපි ඒකට ලොකු අගයක් දීලා කලබල වෙලා අපෝයි මට දැන් අකුසලයක් සිද්ධ වුණා නේද මේක බරපතලයි නේද කියලා ඒක ලොකු කරගන්නේ නැතුව අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම මම බුදුරජාණන් වහන්සේට මේ පූජාව තියන්නයි උත්සාහ කරන්නේ බුදුහාමුදුරන්ට වන්දනා කරන්න. එතකොට මම මේ වන්දනා කරන්න යන බුදුහාමුදුරන්ට අසභ්‍ය වචනෙන් බනින්න දොස් කියන්න මට අවශ්‍යතාවයක් නැහැ එහෙමනම් මේක මේ සිතේ වික්ෂිප්ත බව නිසා සිතේ දුර්වලකම නිසා සිතේ චපල බව නිසා ඇතිවෙච්ච සිතුවිල්ලක් විනා මේක මට අවශ්‍යතාවයේ මත මම හිතාමතා කරන දෙයක් නෙමෙයි. එමනම් ඒකට ලොකු අගයක් දෙන්නට ඕන නෑ. ඒකේ තරම් වැදගත් කාරණයක් නෙමෙයි මේ මනසේ චපල බවත් එක්කලා ඇති වෙන මනෝභාව. ඒ විදිහට අර අර ඒ ඇති වෙලා නැති වෙලා යන මේ මනෝභාවයට අපි ලොකු අගයක් දෙන එක නැවැත්තුවට පස්සේ තමයි අපිට ඒ අරමුණෙන් සිත බැහැර කරන්නට පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අකුසල විතර්කය විතර්කණය කරන එක නවත්තන්නට විතර්කණය කරන එක නවත්තන්නට නම් එයට ආරෝපණය කරන අගය අඩු කරන්නට එහි තරම් වැදගත්කමක් නැහැ කියන තැනට ඒක සාමාන්‍ය දෙයක් කියන බවට එය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන මනෝභාවයක් කියන බවට ඒ අනිත්‍ය බව, ඒ දුක් බව, ඒ අනාත්ම බව තේරුම් ගන්න තේරුම් ගන්න තමයි අපේ මනස ඒ අරමුණ ඔස්සේ දුවන එක වළකින්න. එතකොට ඒක තමයි තුන්වෙනි ක්‍රමය. ඊළඟට හතරවෙනි ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරන විතරකේ මූලය මෙනෙහි කිරීම. ඒ කියන්නේ දැන් කාම විතරකය හටගත්තා නම් මේක කවර මූලයකින්ද හටගත්තේ? එතකොට ඇයි දැන් මම මේ මේ පිළිබඳව මෙහෙම නැවත නැවත හිතන්නේ කල්පනා කරන්නේ? මොකද්ද මේකෙන් ඇති වෙන ප්‍රතිඵලය? මොකද්ද මේකෙන් මම කරන්න යන්නේ? එතකොට ද්වේෂ මූලයක් එහෙම නැත්නම් ව්‍යාපාද විතරකයක් හටගත්තා නම් කොතනින්ද මේක හටගත්තේ? ඇයි මගේ මනසට මෙහෙම මනෝභාවයක් ආවේ? මේක නැවත නැවත මේ ඔස්සේ පටලවිලා ගිහිල්ලා මොකක්ද අන්තිමට කරන්න බලාපොරොත්තු මේ විදිහට එහි මූලය හේතුඵල සම්බන්ධය ගැන නැවත නැවත කල්පනා කරලා බැලීම. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා වේගවත්ව යන පුද්ගලයෙක් කල්පනා කරනවා මම මොකටද මේ වේගෙන් යන්නේ? මට මීට වඩා සැහැල්ලුවෙන් යන්න පුළුවන්. එහෙම සැහැල්ලුවෙන් වේගයෙන් යන එකේ අර්ථයක් නැහැ. මොකටද මේක කරන්නේ? මොකක්ද මේක කියලා හිතන්න පටන් ගත්තාට පස්සේ ඔහුට අර නිකන් කලබලෙන් දුවන්න ඕන වෙන්නේ. එතකොට ඔහුට මේ වේගයෙන් යන එක අර්ථ ශුන්‍යයි. එහෙම එහෙම මේ කලබලෙන් යන්න අවශ්‍යතාවයක් නැහැ මට කියලා හරියට තේරුම් ගත්තාම එතනත් එතනත්තට පුළුවන්කම තියෙනවා හිමින් යන්න. ඊට පස්සේ ඔහු කල්පනා කරනවා දැන් මම මේ හිමින් යන්නේත් මොකටද? මට පුළුවන් නැවතිලා ඉන්න. මේ යාමේ අවශ්‍යතාවයක් නැහැනේ. එතකොට ඔහුට පුළුවන් නවතින්න. ඉතින් නැවතිලත් මම මේ හිටගෙන ඉන්නේ මොකද මට පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒක තේරුම් ගත්තට පස්සේ ඔහුට පුළුවන් වාඩි වෙලා ඉන්න. ඉතින් මම වාඩි වෙලා ඉන්නෙත් මොකටද මට පුළුවන් හොඳට නිදාගෙන සුව පහසුවෙන් ඉන්න. එහෙම තේරුම් ගත්තාම ඔහුට පුළුවන් නිදාගෙන අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර කාමච්ඡන්ද ව්‍යාපාදාදී විතරක ඇති වෙනකොට අකුසල විතරක ඇති වෙනකොට දැන් මේ මොකටද මම මෙහෙම හිතන්නේ? මෙහෙම හිතලා මොකද්ද කරන්න යන්නේ? එතකොට කොහොමද මේ මනෝභාවය මගේ මනස ජනිත වුනේ කියලා ඒ එහි අර්ථය සහ එහි මූලය පිළිබඳව විමසා බලන්නට අපි පෙළඹෙනකොට ඒතනත්තාට ප්‍රඥා උපදිනවා සති සම්පජඤ්ඤය උපදිනවා ඒ සති සම්පජඤ්ඤය උපදිනකොට අර අකුසලයත් එක්කලා වේගෙන් හබාගෙන යන ගතිය වෙනුවට මනස ටිකෙන් ටික සැහැල්ලු වෙන්නට පටන් ගන්නවා ඒක තමයි හතරවෙනි ක්‍රමය. ඊළඟට පස්වෙනි ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් අවස්ථාවක ඔය විවිධ ක්‍රම පාවිච්චි කරලා අපට අකුසලය දුරු කරන්නට බැරි නම් යටිසිතින් යටි දතින් උඩු දත තද කරගෙන දිවෙන් තල්ල මැඩගෙන කායික මානසික අංශ දෙකෙන්ම දැඩි වීරය උපදවාගෙන කුසල් සිතින් අකුසල්සිත මැඩපවත්වන්නට වීර්ය කළ යුතුයි. එතකොට අර මනසින් විතරක් උත්සාහ කරලා බැලිනම් කයේ හයියත් එතනට ගන්න. අරගෙන බලවත්සේ උත්සාහ කරලා අර අකුසලයේ දුරු කරන්නට වෑයම් කරන්න. ඒක උපමාවකින් දක්වනවා බලවත් පුරුෂේ දුබල පුද්ගලයෙක් අල්ලාගෙන බැහැර කරන්නාසේ අපට පුළුවන්කම තියනවා කායික මානසික වීර්ය අවදි කරගෙන අර අකුසල්සිත දුරු කරන්න. මෙන්න මේ විදිහේ ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ විතක්ක සංතාන සූත්‍රය මේ සබ්බාසව සූත්‍රයේ සරලව මේ කාරණය පැහැදිලි කරනවා කෙටියෙන් විතක්ක සංතාන සූත්‍රයේ මේ විදිහට ක්‍රම පහකට බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ අකුසල විතරක කොහොමද අපි දුරු කළ යුත්තේ කියන බව. ඉතින් ඔය විදිහට යම් කිසි කෙනෙක් මූලික වශයෙන් කුසල වීර්ය අකුසල වීර්ය හරියට තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් ගන්නට නම් ඒ වීර්ය ඉපදීමේ මූලය හරියට හඳුනා ගන්නට ඕන. කවර හේතුවකින්ද මේ වීර්ය හටගෙන තියෙන්නේ කියලා. එහෙම පැහැදිලි කරගෙන කුසල වීරය කුමක්ද කියලා හඳුනාගෙන ඒ කුසල වීරය පාවිච්චි කරමින් ඒ ඒ අවස්ථාවේදී කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදී වශයෙන් ජනිත වෙන අකුසල පාප විතරකයන් දුරු කරන්නට කායික මානසික උත්සාහය යොදා ගැනීම තමයි අත්ති ආසවා විනෝදනා පහතබ්බ මහණෙනි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා දුරු කළ යුතු බැහැර කළ යුතු නැවත නූපදින තත්වයට පත් කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතකොට ඒ විරිය සංවරය පිළිබඳව වීරයෙන් කෙලස් දුරු කරමින් සිත සංවර කිරීම පිළිබඳවයි මේ හයවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් තව අපට සබ්බාසව සූත්‍රයේ එක කාරණයක් ඉතිරි වෙලා තියෙන්නේ අත්ති ආසවා භාවනා පහතබ්බා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳව ඒ පිළිබඳව අපි ලබන සතියේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට අද දවසේ මේ 6 වෙනි කාරණේ ගැන පැහැදිලි කිරීම මේ ප්‍රමාණවත් කියලා අපි හිතනවා. එhmenan දැන් අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙමු.